This is the second part of the previous talk. It was spilt for your convenience of listening. මේහෙම සිහි කරද්දී දැස ඉදිරියට ආපු රූපේ අනාත්මයි නේද කියන එක හෝ පෙන්වෙන්නේ නැත්තම් සැප හෝ දුක ඇති වෙනකන් හිත හිත විඳිනවා මේ දුක් විඳින එක නතර වෙන්නේ දුකේ ඉපදීම නතර වෙන්නේ මෙන්න මේ සම්මාදිට්ඨිය තිබුණු තිරය. ඒකයි දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදා කියන්නේ. ඒ නිසා විදර්ශනා භාවනාව කියලා කියන්නේ ගොඩක් නෑ. ඇත්ත ඇති හැටි දකිනවා. විදර්ශනා කියලා කියන්නේ මොකද්ද? විශේෂයෙන් දකිනවා. සාමාන්‍ය ලෝකයා දකින්න දේට වඩා විශේෂණයකින් දකිනවා. සාමාන්‍ය ලෝකයා සිහි වෙන අරමුණ දැකපු දේ දැකපු අරමුණ තීවිච්ච දේ කියලා රැවටෙනකොට Taman සිහි වෙන එක දැකපු අරමුණේ ප්‍රමාදීව වාසය කළ දෝෂ නිසා හදාගත්ත රූපයක් බව ඔප්පු කරලා තැන්නවා. සිහි කරන්න පුළුවන් රූප නිමිත්ත තමන්ගේ දෝෂයෙන් හැදුන එකක්. ඇස් ඉදිරි පිටා රූපේ ආහාර ප්‍රත්‍යයෙන් හටගත් එකක්. ඔය දෙකේ වෙනස දකින්නේ. ඇත් ඉදිරි පිළිදෙන රූපේ මට ඕන විලාවට හදන්න හෝ පොඩි කරන්න හෝ නැති කරන්න බෑ. නමුත් තණ්හාවේ හැදෙන රූපේ මට ඕන ඕන විලාවක නැති කළ හැකි. තණ්හාව නැති වෙන විදිහට හිතනකොට සම්මාදිට්ඨියෙන් පෙන්නකොට මේ රූප උපදාන ස්කන්ධය කියවෙනවා. පංච උපදාන ස්කන්ධ දුක නිරුද්ධ කළ හැකි. ඒ නිසයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක් තියෙනවා. දුක් නැති කරන්න පුළුවන් ප්‍රතිපදාවක් පනවලා තියෙනවා. ඉතින් දුක්ඛ සත්‍ය පැනෙවුවා නම් ආහාරත්වයෙන් හටගත්ත සතර මහා ධාතු රූපේද? ඒ රූපේ තියෙන තාක් දුකෙන් මිදෙන්න පුළුවන් කමක් නැති වෙනවා. තේරුම්ද කියන්නේ? ඒ නිසා විදර්ශනාව කියලා කියන්නේ හිතට ඇතිවෙන සියලුම නිමති සිහි කරන්න පුළුවන් සියලුම රූප සියලුම වේදනාවන් සියලුම සංඥාවන් හැඩතටා දකින්ද තණ්හා ප්‍රත්‍යයෙන් හටගත්ත අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත් එක ඇස් ඉදිරි පිටට කන ඉදිරි පිටට නාසය ඉදිරි පිටට සැබෑවටම පැමිණෙන අරමුණු වල ඇත්ත නොදන්නා දෝෂය නිසයි මේ මනස තුල මේ රූප හටගත්තේ නිමිති හටගත්තේ කියලා හිතනද එහෙම හිතනකොට ඒ නිමිත්ත ඇත්ත කරගෙන සතුට වෙන්න දුක් වෙන්න පුළුවන් මට්ටමක් එන්නේ එහෙම නැතිනම් මන් දැන් මේ රූපේ සිහි කරද්දී දැකපු රූපේ නිරුද්ධ වෙලා ගොඩාක් කල නේද කියලා ප්‍රත්‍ය නිරෝධයට හෝ පෙන්නන්නේ. ප්‍රත්‍යයෙන් හටගත් ස්කන්ධයේ අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ පෙන්වන්නත් එහෙම නැත්නම් ප්‍රත්‍ය නිරුද්ධ නිරුද්ධ බව හෝ පෙන්වන්නත් එහෙම පෙන්නලා හිතට පහළ වෙන රූපේ නොයදේ සිහි වෙන පංච උපාදාන ස්කන්ධ ලෝකේ තමයි මේ තණ්හාව දුරු කරන්න තියෙන්නේ පංච උපාදාන ස්කන්ධ ලෝකෙන් මිදෙන්නයි මේ ක්‍රමය තියෙන්නේ පංච උපාදාන ස්කන්ධ ලෝකය කියලා කියන්නේ විඥානයේ මායාව. විඥානයේ නැමැති මායාකාරය හදපු දුක් විඳපු දැලක් ලෝකයක් ගොට්ටක්. ඔන්න දැන් ඔය ටික ඔහොම ඉගෙනගෙන හිතට පහළ වෙන හැම නිමිත්තක්ම ඕගොල්ලෝ භාවනා කරනවා කියලා කරන්නේ ඇත්ත එක වහගෙන ඉඳගෙන ඉඳගත්තාම සිහි වෙන අරමුණ තියෙනවා ඒ අරමුණු වෙනත වගේ ඇත්ත කරගන්නේ නැහැ. දැන් ඕගලන්ට ක්‍රම දෙකක් තියෙනවා. ක්‍රම දෙක මොකද්ද? එකක් තමන්ගේ දෝෂය නිසා ඇහැකම නාසය ආදී අරමුණු ඉදිරිපිටට ආපු අරමුණු වල රස විඳ ගැනීමම බලපු වැරද්ද නිසා හැදුණු රූපයක් නේද මේ? වේදනාවක් නේද නෑ කියලා මනසේ තියෙන වේදනාව සිහි කරනවා තණ්හා ප්‍රත්‍යයෙන් හටගත්ත කෙලෙසකින් හටගත්ත එකක් ඇරියට. එහෙම නැතිනම් මම මෙහෙම සිහි කරද්දි ඇස් ඉදිරියට ආපු රූපයත් මෙන්න මේක නේද? කන ඉදිරියට ආපු ශබ්දයත් මේක නේද කියලා අනාත්ම ස්වභාවය හෝ ඒක ඒ හේතු නිරුද්ධ නොවුද නිරුද්ධ වෙලා නේද කියලා දැනනවා. එන හැම නිමිත්තකම ওই විදිහට නොනි මෙනෙහි කර කර පංච උපාදානස්කන්ධ ලෝකේ නොයලෙන්ද නොගෙටෙන්ද විනය ලෝකේ අභිචා දෝමනස එතකොට ලෝකේ කියලා කියව මොකද්ද පංච උපාදානස්කන්ධ ලෝකේ විනය ලෝකේ අභිචා දෝමනස දැඩි ලෝභය හා දුම්නස දුරු වෙන විදිහට පංච උපාදානස්කන්ධ ලෝකේ දැඩි ලෝභය හා ද්වේෂය දුරු වෙන විදිහට නෝනින් මෙනෙහි කරනවා. නැත්නම් කයේ කය අනුව බලනවා. කයේ කය අනුව බලන්නේ පංච උපාදාන ස්කන්ධ ලෝකයේ ඇලීම ගැටීම දුරු කරගන්නයි කියන නෝන ඕගලන්ට හොඳට තියෙනවා. පංච උපාදාන ස්කන්ධ ලෝකයේ ඔන්න දැන් අම්මා තමයි දැන් රූප උපාදාන ස්කන්ධේ සිහි වෙනවා රූපයක් ඒ රූපේ අම්මා දැන් ආඩන්න වැළපෙන්න අම්මා මල දුක අම්මා ලෙඩ වෙච්ච දුක් ටික ඔක්කොම විඳින්න පුළුවන් නිමිත්ත තමයි මේ අම්මා ගැන තියෙන කැමැත්ත අකමැත්ත දුරු වෙන විදිහටයි කායගත සතිය වඩන්නේ ඒ කියන්නේ ඕගොල්ලෝ ඒ හිතේ තියෙන නිමිත්ත මේ බලන්නේ ඒ නිමිත්ත දුරු කරන්න ඒ නිමිත්ත ගෙවන්න ඒ රූප උපාදාන ස්කන්ධය බැහැර කරන්න රූප උපාදාන ස්කන්ධය විද්වංශනය කරන්න කඩලා දාන්න බිඳලා දාන්න විනාශ කරලා දාන්න තමයි මේ කායගත ශක්තිය බලන්නේ තේරෙන්නේ ඒ කියන්නේ මම මේ අම්මා කියලා සිහි කරනකොට සිහි කරනවා නම් ඇස් පිටිපිටට ආපු රූපේ රස විඳ ගැනීම අනුව බලපු දෝෂ නිසා හැදෙන රූපයක් නෙමෙයි. කියලා මේ රූපය ඇත්ත නෑ Tamanට. රූප පිළිගන්නේ මේ රූපය අයිති නෑ මට. මගේ මෙහෙම රූපයක් නෑ. ඒක වැරදි. ඒක බාර ගන්නෑ. ඒක පිළිගන්නේ එහෙම කෙනෙකුගේ රූප නෑ. ගෙවල දානවා, අත්හැරලා දානවා, නැති කළා දානවා. දුරු කළා දානවා. නොගන්නවා. පටිනිස්සග්ගේ නොගන්නේ මේ අරමුණු ගන්න නැතුව නැති කරලා ගන්න. එහෙම හිත පිළිගන්නේ නැත්තම් තණ්හාවෙන් තමන් හදාගත්ත රූපයක් කිව්වත් හිත නතර වෙන්නේ නැහැ ඒක ඇත්තම නම් එතකොට යනවා ඇස් ඉදිරියට ආපු සැබෑම රූපේ ස්වභාවය පෙන්වන. ඒකෝට තමයි කායගත සතිය. ඒ බලන්නේ මේ රූපේ බොරු කරගන්න හින්දා මිසක ආව ඇසිදිරි පිටරාපු රූපේ කන බුන ආහාරයෙන් ලැබුණු දුවත්ින් සාකාරේ කේසුලෝමියද ධම්මස්නහරයට ඇතැම් ලුකන බුන ආහාරයෙන් ලැබුණු කොහොම කොටස් 31 යුක්ත රූපේ නේද නැත්තම් පඨවියාපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුයෙන් ලැබුණු කන බුන ආහාරයෙන් ලැබුණු රූපේ නේද කියලා ඇසිදිරි පිටරාපු රූපේ ඇත්ත කියනවා ඒ පෙන්වන්නේ මොකටද අර පංච උපාදානස්කන්ධය බැහැර කරන්න. ඒ පංච උපාදානස්කන්ධයේ තියෙන අභිජ්ජා දෝමනස් දෙක හික්මවන්න, ලෝභ දේශ දෙක හික්මවන්න. ජීවා ගන්න. මොනෝකට කියනවා ඔය විදිහට බලන එකට, ඔය විදිහට කරන එකට කියනවා විදර්ශනා කරනවා. තව විදිහට කියනවා සම්මාදිට්ඨිය කියලා කියනවා. ආශ්‍රය සංග මාර්ගය කියලා කියනවා. යෝනිසෝ මනසිකාරය කියනවා. ඔබට උපකාර වෙනස සති නිමිත්ත හිත තියාගන්නවා. ආනාපාන සතිය වඩන්න වගේම ආනාපාන සති සතිය නැතත් නාසිකාග්‍රය හෝ තොල්දිකාව හිත තබාගෙන ඔය එන අරමුණු මෙනෙහි කරනවා. දිගටම මෙනෙහි කරන්නේ නැහැ. ටිකට මෙනෙහි කළොත් ටිකකින් එපා ඒ නිසා අරමුණු කීපයක් මෙනෙහි කළොත් තමතා මේක නතර කළොත් සති නිමිතිට තබාගෙන හොඳට සිහියතුවම ආස්වාස ප්‍රස්වාසයේ දැනුම් සහිතව ඉන්න. හිත හොඳ අවදි බවකින් හොඳ වුවමනාවකින් චිත්තම් පග්ගන්හාති පදහති හිත දැඩි කරගන්නවා හිත කොහාටවත් යන්න දෙන්නේ නැහැ කියලා සති නිමිති හිත තියාගෙන සිහියෙන්ම ආස්වාද කරනවා සිහියෙන්ම ප්‍රසවාස කරනවා හිත කොහාටවත් යන්න දෙන්නේ නැහැ කියලා කොච්චර දැඩි කරගත්තත් ධර්මය නැතුව හිත එකකින් ආයෙත් අහකට යනවා ආයෙත් කරන්න තියෙන දේ මොකද්ද මතක් කරලා ගන්නවා කෙටිම ක්‍රමෙ ද විදර්ශනා කරන්නවත් නැහැ මතක් කළා ගන්නවා. අරගෙන සති නිමෙති ඉර තියාගෙන සීතියෙන්ම අස්වාස කරනවා ප්‍රස්වාස කරනවා. ආයෙත් හිත අහකට යනවා. ඒ ආනාපාන සතිය වඩන වෙලාවෙදී අහකට යනවා කියන්නේ තව මොනවා හරි අරමුණු සිහි වෙනවා කියන එකනේ. සිහි වෙන අරමුණු උදර්ශනා කරන්නවත් යන්නේ නැහැ. ඒ ටික නොසලකා හැරලා ඒ සිහි වෙච්ච අරමුණු නොසලකා හැරලා ශනිකව සති නිමිත්තට එනවා. සති නෙවෙයි චේත තියාගෙන සිහියෙන්ම ආස්වාස ප්‍රස්වාස කරනවා. කොහොම ටිකක් වෙලා කළා ආනාපාන සතිය දිගටම කරන්නේ. ඊට පස්සේ ඒක හිතාම තමන අතර කළ සති නෙමෙයි චේත තියෙන ආස්වාස ප්‍රස්වාස යන යන සිහිය නෑ. අයින් කළා අනාරයන නිමිති මොණි මෙහෙ කරනවා. එතනදී තමන් ක්ෂේත්‍රයේ දක්ෂ වෙන්න ඕනේ හිත විසිරෙන ගතිය හිත දුවන ගතිය හිතේ හිතේ කතා කරන ගතිය වැඩි නම් සමතයට දෙන කාලය වැඩිකට යුතුය අරමුණු මෙනෙහි කරන ගතිය අඩුකට යුතුය සති නිමිත්ත හිත හොඳට තියනවා නම් හිත දුවන ගතිය ගොඩාක් අඩු නම් හිත එක්තැන් නතර වෙලා නම් සති නිමිත්තට සමතයට දෙන කාලය අඩු කොට යුතුයි මෙනෙහි කරන නුවණින් මෙනෙහි කරන කාලය පිටිට ඒක හුරු වුණාම වැට සැතපෙන්න ගියා හිතේ වැදීම කෙනෙක් ගැන පුද්ගලයෙක් ගැන චිර කතම්පි චිර භාසිතම්පි සරිතානුසරිත බොහෝ කල සිට කිව්වා වූ කලා වූ දේවල් සිහි කරන එක තමයි හිතේ ගතිය. ඒ සිහි කරන දේවල් වලට සිහිය තබන එක මනාව සිහිය තබන එක තමයි මේ සති සම්පජ සති සම්බොජ්ජංග කියලා කියන්නේ. ඒ නුවණින් යුක්ත සිහිය තබන එකට තමයි සති සම්බොජ්ජංග කියන්නේ. ඒ මොකද්ද? ඒ නිමිති ඇත්ත නොවෙන්න හොඳට සිහියයි. සම්මා දිට්ඨියට සිහියයි. නිදාගන්න ගියත් වැඩ කටයුතු කරන්න ගියත් මොනවා හරි දෙයක් හිතේ හිතේ කෙනෙක් ගැන කතාව ඇදලා ගන්නකොටම Taman taggal සිහි කරන්න ඕනේ කිසිම වෙලාවක අපි හිතන විදිහේ පුද්ගලයෝ සත්‍යය ස්පර්ශ ආයතන හය පැත්තේ හිතියම නෙමෙයි හිටියෙත් නෑ ඉන්නවත් නෙමෙයි ඉන්නේ නෑ තුන් කාලේ වාටීතේම අතීත අනාගත පච්චුප්පන්නව අජත්තව බහිතව ඕලාරිකව සුකුමංව හේනංව පනිතංව යන්දුරේ සම්තිකේව සම්බන්ධෝප නේ තම්මමනේ සහමස්මෙන් නිමේ සවත්තාති ඒව මෙත යතහ භූත සම්පඤ්ඤය දක්ටප්පා අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර ඖදාරික සුකුම හීන ප්‍රණීත දුර ළඟ සියලුම රූප මමවත් මගේවත් මගේ ආත්මය වූවා ඒවා නෙමෙයි අනාත්මයි කියන නුවණ තියෙන්න ඕනේ එතකොට ඔයගලන්ට තේරෙන්න ඕනේ දැකපු රූපවලත් පෙනෙන රූපවලත් අනාගතයට පෙනෙනා වූ රූපවලත් ස්වභාවය අනාත්මෝමයි එතකොට දැන් හිතේ පුද්ගලයේ කෙනෙක් ගැන හිතනකම අවිද්‍යාවේ විස දෝෂය නිසා හැදුණු තණ්හාවේ විස දෝෂය නිසා හැදුණු පංච උපාදාන ස්කන්ධ ලෝකය මෙන්න මේකට ඊට නැති වෙන්න ඕනේ මෙතනයි දුක තියෙන්නේ මේ ස්පර්ශ ආයතන හයේ නෙමෙයි ජාති ජරා මරණ දුක තියෙන්නේ. මේ පංච උපාදාන ස්කන්ධ ලෝකේ. මං කිව්වේ අම්මා මරුණා නේද? අනේ අම්මා හිටියනම් මට කන්න බොන්න දුන්නා මෙහෙම දුන්නා දැන් මගේ අම්මා නෑ නේද කියලා ආහාරපත්යෙන් හටගත්ත රූපේ ආහාරයට නිරුද්ධ වෙන අවුරුදු 25ක් ගිහිල්ලා වෙන්න පුළුවන්. ඒ තව අඩන්න පුළුවන් නේද? අන්නේ ලෝකය තමයි කියෙන්න ඕනේ. ඒක ගෙවෙන්නේ නැහැ. ඒක ගෙවන්න බෑ. මේ ස්කන්ධයන්ගේ සැබෑ ස්වභාවය පෙන්වන්නේ නැත්තම්. ස්කන්ධයි උපාදාන ස්කන්ධයි දෙකම එකක් වුණා නම් අපිට ගොඩ යන්න තැනක් නැහැ. නමුත් පංච උපාදාන ස්කන්ධ ලෝකෙන් අපිට මෙදෙන්න පුළුවන්කම තියෙන ස්කන්ධයන්ගේ සැබෑ ස්වභාවය පෙන්වන්න පුළුවන්කම තියෙන හිඳයි. ස්කන්ධයන්ගේ සැබෑ ස්වභාවය එන්නේමයි. ඔන්න ඕකයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා කියලා කියන්නේ පුතෙන්ට. මුළු ජීවිතේම මේ අනන්ත පරිමාණ සංසාරෙම ජයගත්ත වෙනෝ ඔය ටික තේරුම් ගන්න පුළුවන් මට්ටමකට ඔළුව හදා ගන්න පුළුවන් නම්. ගෙවල් දොරවල් වල අවහල් වහා කටුට්ටක් ගිහි අයගේ තිබුණා. පන්සල් වල ලොකු දාන්නයක් බණක් පිළිතක් තිබුණා. රෑ දවල් නිදාගන්නේ නැතුව නිතිවරාගෙන දවස් 3-4 එල්ලි වෙනකම් වැඩ කටයුතු කරයියක්. නමුත් මේ සසර ගෙවා ගන්න එක තමයි වීර්ය කරන්නේ. කෙනෙකුට පුළුවන් නම් ඒ වගේ උත්සාහයෙන් සත්‍යාවියෝ මට්ටෝ දයමානෝ මත්තකේ සක්කාය පිට්ටි පහනාය සතෝ බික්ඛු පරිපජේ සැතින් පහරලද්දෙක් වගේ හිස දැවෙන්නෙක් වගේ සක්කාය දිට්ඨිය දුරු කර ගැනීම පිණිස මහාන සිහිය ඇතුව හැසිරෙන්න. ඇඳගෙන ඉන්න සිවුරට හෝ ගිනිගත්තු අපි අනිත් දේවල් බල බලා ඉන්නවද? මොකද කරන්නේ? ගිනිනවා ගන්න බලනවානේ. පිළිපාරක් කඩු කිලිස්පාරක් කරනකොට අපි ගෝලියෝ ශිෂ්‍යෝ ගැන අනිත් බඩු මුට්ටු ගැන හිත හිතා ඉන්නවා. නෑ මොකද කරන්නේ? අරකට ප්‍රතිකාරයක් කරනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අනිත් හැම දෙයක්ම නොබලා මේ සක්කාය දිට්ඨිය දුරු කර ගැනීම පිණිස මහාන සිහිය ඇතුව හැසිරෙන්න කියලා. අපිට ඉබේමයි සක්කාය දිට්ඨිය අතර දැන් රූපං අපිට සම්මපසති රූපී ආත්ම වශයෙන් දකින කෙලෙසි තියෙන්නේ මේ අනාත්ම ස්කන්ධ ටික ඇසිදිරි පිටට එන්නේ ඒක ඇත්ත නොදන්නාකම නිසා ඒ රූප නිමිත්ත ඒ රූපය හිතට අරගෙන සත්පුද්ගල භාවයෙන් හැසිරিলা මේ පංච උපාදාන ස්කන්ධයක් හදාගත්ත නේද කියලා මේ පංච උපාදාන ස්කන්ධ ලෝකේ හැදුන හැටි නොදන්න නිසායි රූපේ සත්‍ය කියලා හිතාගෙන ඉන්නේ දැන් අපි දැක්කොත් ටීවී එකේ තියෙන රූපේ වගේ රූප නම් ඇස් ඉදිරි පිටට ඇවිල්ලා තියෙන හැමදාම ඒ රූපාරභය සත්පුද්ගල හැඟීම පංච උපාදාන ස්කන්ධ ලෝකයක් අපේ මනස තුල නම් පෙනේ. නමුත් බාහිර සත්පුද්ගල භාවයෙන් යුක්ත ආයතන ටිකක් සත්‍ය පුද්ගලයේ ඉන්න ලෝකයක් හම්බෙයි අපිට. නෑ ශුන්‍යතාවයක් හම්බෙයි. නේද? අන්නේ ශුන්‍යතාවයට තමයි ආර්ය ශුන්‍යතාවය කියලා කියන්නේ. ශුන්‍යත සමාධිය කියලා කියන්නේ. ශුන්‍යත චේත විමුක්තිය කියලා කියන්නේ. කෙනෙකුට පුළුවන් නම් මේ ස්පර්ශ අපේ මානසික ගති ස්පර්ශ ආයතන හයට ලැබුවාම අපිට හිතින් ස්පර්ශ ආයතන හයේම සත්‍යය හිතිය දැන් ඉන්නව ගිහිල්ලා හම්බ වෙන්න පුළුවන් කියලා. තුන් කාලෙම අපිට බාහිර ස්පර්ශ ආයතන හය අකුඤ්ඤයි සත්පුද්ගලයෝ ඉන්නවා පිළිලා. නමුත් මේ පංච උපාදානස්කන්ධ ලෝකේ හැදුන හැටි දැක්කම එකයි පංච උපාදානස්කන්ධයේ දුක තණ්හාව නිසායි දුක ආවේ. තණ්හාව නැතිව දුක නැති වෙනවා. සම්මා දිට්ඨිය. ඒකට මේ ස්කන්ධයන්ගේ ඇත්ත බලන්න. කියලා බලන්න වහලා තිබ්බම කරලා පෙන්නනවා වගේ බුදුරජාණන් වහන්සේ මේක මනාවකට පෙන්නනවා. අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා වූ ලෝකේ පංච පදන ස්කන්ධ ලෝකේ. ඒ ලෝකේ හැදුනේ කොහොමද? ඇහැට පෙනෙන රූපය, කනට ඇහෙන ශබ්දේ මේ ආරම්භය රූප තණ්හා, ශබ්ද තණ්හා නැත්නම් මේ රස විඳ ගැනීම මොන බලපු දෝෂ නිසා මේ ලෝකේ ඇති උනේ. රූපය තණ්හා, ශබ්ද තණ්හා ආදී මේ තණ්හාව නැති වුණොත් මේ පංච පදන ස්කන්ධ ලෝකේ නැති වෙනවා. ඒක සම්මා දිට්ඨිය. ඇහෙත පෙනෙන රූපය ඇත්ත පෙන්වන්න. කාට ඇහෙන ශබ්දය ඇත්ත පෙන්වන්න. ඒක තමයි අපි ඔය මේ සිහි වෙන අරමුණ ඇත්ත කරගන්න නැතුව ඒ අරමුණ සිහි වෙනවත් එක්කම රූපස්කන්ධයේ තියෙන සැබෑ ස්වභාවය දෙන්න. එතකොට හොඳට තේනවා දුක උපද්දවගෙන දුක් වෙදින අයයි අපි. දුක උපද්දවාගෙන දුක් විඳින තරම් මෝඩයි අපි. කියලා අපිට තේරෙනවා ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ වික්ෂුවට සම්ම සංකාරයේසු අට්ඨියේසි හරායති jigucchati සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරෙන දවසක් පිළිකුල් වෙන දවසක් ලැජ්ජ හිතෙන දවසක් වෙනවා ඒ තමන් තමයි මම මෙච්චර මෝඩද තමන්ගෙම හිතේ ඇහෙන් දැකපු අනාත්ම රූපය හිතට අරගෙන ඒක කෙනෙක් කළා තමන්ම හිතලා තමන්ම කෙනෙක් ගැන සතුටු වෙන්න දුක් වෙන්න තරම්ම තමන් මෝඩද කියලා තමන් ගැනම තමන් ලැජ්ජ වෙන දවසක් එනවා කියන බුදුරජාණන් වහන්සේ. එහෙම වෙන්නේ මේ විදිහට දැක්කොත්. දැන් ওই ටික මම එනවා ඕකට තමයි සම්මා දිට්ඨිය කිව්වේ විදර්ශනා කිව්වේ ඕම මෙනෙහිකට යුතුයි. ඊට පස්සේ දැන් ඔහොම කිව්වට අනන්ත සංසාරකින් ආශ්‍රව අපි බලවත් වැඩි. ඒ කිව්වත් ඒ වෙලාවට තේරුණොත් ආයෙත් නෑ ස්පර්ශායතන හය පුද්ගලයේ හිටියා ඉන්නවා කියන දැන් තමයි මනස බර වෙලා පවතින්නේ. හිතේ හිතේම කතා කරනවා බාහිර කෙනෙක්ගෙන් කතා කරනවා මම එයාට අද ගිහිල්ලා කියන්නේ මෙන්න මෙහෙම තමයි. මේ විදිහට මම හොඳ වැඩ ටිකක් කියනවා කියලා දැන් හිතේ හිතේම කෙනා හදාගෙන කියනවා. ඒ ඇත්තටම ඇස් ඉදිරි පිට ආවත් එන්න අර ටීවී එකේ වගේ රූපයක්. ඒ වගේ රූපයක් ඇස් ඉදිරි පිට තියාගෙන අර තමන් හදාගෙන ආපු විස්තරය ඉදිරිපත් කරනවා. පිස්සුවම තමයි ලෝකෙ ඉස්සරහට යනකොට. නමුත් ඕක පේන්නේ නැහැ. ආශ්‍රව බලවත් වෙදී ඒ හින්දා ওই සම්මා දිට්ඨියට උපකාර පිණිස වායාම සති සමාධි සති සිහිය ඇති කරගන්න හොඳට සමත නිමිත්තක හිත පිටවල නෝපං අකුසල ධර්ම නූපදින්න උපම කුසල ධර්ම දුරු කරගන්න ඕනේ කියන සතර සම්‍යක් ප්‍රධාන ජීවයෙන් යුක්තව හොඳට සති නිමිත්ත ටික කියලා සමත නිමිත්තක් වඩනවා. ඒ සමත නිමිත්තක් වඩන නීවරණ ධර්ම ටික ටික අඩුවෙන් අඩුවෙන් මේ කතා කරපු දර්ශනේ කිසිදු හේතකින් තොරව ඉබේම පේනවා. ඈ අර මං කියේ මහණෙනි සමාධි භාවනා සූත්‍රයේ තියෙන සමාධිම් වික්කවේ භාවේත සමාහිතෝ වික්කවේ වික්ඛු යථාභූතම් භජනාති. මහනි සමාධි වඩන්න. සමාධි වඩන කල්හි මහරතෙම හිත සමාධිමත් කල්හි ඇත්ත ඇති හිතේ දකිනවා. කිංච යථාභූතම් භජනාති. මොකද්ද ඇත්ත ඇති හිතේ දකින්නේ? රූපස්ස සමුදයං චත්තං ගමච්ඡ රූපේ ඇතිවීම නැතිවීම වේදනාවේ සමුදය චත්තංගමංච වේදනාවේ ඇතිවීම නැතිවීම කියලා ස්කන්ධ පංචකයෙන් පෙන්නනවා කෝ රූපස්ස සමුදය කෝ වේදනාවේ සමුදය කෝ වේදනාත්තම රූපේ සමුදය මොකද්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නතර මොකද්ද අභිනන්දති අභිවදති අජ්ජෝසාය චිත්තති පචිතිනන්දති යා රූපේනං තද උපාදාන උපාදානපච්ච භව භවපච්ච රූපේ කෙරෙහි සතුට වේ නම් සතුට බව ප්‍රකාශ කරයි නම් බැසගෙන සිටී නම් මෙන්න මේකටයි නන්දිය කියලා කියන්නේ රූපය අරඹය නන්දියක් තියෙන මේකටයි උපාදානය කියන්නේ මෙන්න මෙහෙම යටි වෙන්නේ රූපේ ඒ රූපය ඇති වෙන හැටි පෙන්නන බුදුරජාණන් වහන්සේ තණ්හාව නිසා මේ රූපය ඇති වෙන්නේ කියලා සමාධි වඩනකොට හොතට පෙරෙනවා මම දැන් රූපයක් ගැන හිතනකොටත් හිතන රූපේ නිරුද්ධ වෙලා ගොඩක් අය ඒ රූපේ ප්‍රමාදී වාසය කළ නිසායි මට මේ සිහි කරන්න පුළුවන් නිමිත්තක් තියෙන්නේ කියලා. හිතේ තියෙන නිමිති ටික ඔක්කොම ගෙවුනහම එදාට උපහන්සල මේ කාම ලෝකෙට අයිති නැහැ. දැන් දෙක වහගත්තාම පාරවල්, ගෙවල්, නගරවල් පෙනෙනවනේ. ඕක තමයි කර්ම භවය කියන්නේ. ඕක බලාගෙන මේ ආයතන ටික නැවත නැවත උපදින එකට තමයි උප්පත්ති භවය කියන්නේ. ඔය ගති ඇතිත කාම භවයමයි තමයි තියෙන්නේ. යම් වෙලාවක ওই නිමිති ගෙවුනොත් වහන්සලාට කාම භවයේ වාසයක් නැහැ. සතර මහා ධාතුයේ අම්මා තාත්තා නෑදෑයෝ ගෙවල් දොරවල් නැහැ. ටීවී එකේ පෙනෙන රූප තුල අම්මලා තාත්තලා නෑදෑයෝ ගෙවල් දොරවල් යාන වාහන ඉදකඩම් තිබුණේ නැති බවට බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිසා නෙමෙයි එයාට පැහැදිලි. දැන් වහන්සලා පිළිගන්නවනේ අම්මලා ඉන්නවා තාත්තලා ඉන්නවා ගෙවල් දොරවල් රන් රෙදි මුතුමනි කියනවා කියලා. හිත වැළුවාම Tamanටමයි පෙනෙන්නේ. ටීවී එකේ පෙනෙන රූපයි ඇස් ඉදිරි පිටට අතීතය ආපු දැන් එන අනාගතයේ එන රූපය අතර වෙනසක් නොදන්නා භාෂාවකින් කවුරු හරි කතා කරුවොත් දැන්වත් අපිට තේරෙන්නේ නැහැනේ. ඒ ඇහෙන ශබ්දයි අතීතයේ ඇහුණු ශබ්ද දැන් ඇහෙන ශබ්ද අනාගතයේදී ඇහෙන ශබ්ද සියලුම ශබ්දවල ප්‍රමාණය ඔච්චරම තමයි. ඒකව ඔක්කොම මනසින් නරයි පුරවලා තියෙන්නේ. ඒකයි දැන් නොදන්නා භාෂාවකින් කවුරු හරි කතා කරුවොත් මේ හොඳ කියනවා මේ නරක කියනවා කියලා දන්නවද අපි? උපදානය කරගන්න ග්‍රහණය කරගන්න බෑ. ඒක ඒ තමයි ස්කන්ධ ශබ්ද රූපය රූප ස්කන්ධයේ ස්වභාවය. හිතට අල්ලන්න නිමිති නෑ. හැබැයි ඒකේ ඇත්ත ඇහිති නොදන්නාකම හෝ ප්‍රමාදී වාසයකට ඒ ශබ්ද නිමිති හිතට ගන්නවට අල්ල ගන්නවා. අල්ලගෙන මේ මට බයිනව නේද? මෙහෙම මෙහෙම වචන වලින් බයිනව නේද කියලා දැනුව හදා ගන්නවා. ඔන්න පංච උපාදාන ස්කන්ධයට උපාදාන වෙනවා. එතකොට මේ ටික තියෙන ඔක්කොම මේ පැත්තේ අපි මෙහෙම හිතද්දිත් අහුණු සද්දේ නිරුද්ධයි. අපි දැන් කෙනෙක් වචනයක් කතා කළොත් මොනතරම් වේගකින් ඒ වචනේ නැති වෙනවද? හැම රූපයකටම මෙන්න එක තියාගන්න. දැන් මම මේවා කරුවොත් දැන් ඒ තරම්ම වේගින් ඇහැට පෙනෙන හැම රූපයක්වත් නැති වෙනවා. ඊට පස්සේ ඒක ඇති බවට පෙන්වන්නේ අපිට පංචපාදන ස්කන්ධ ලෝකය. ඉතින් ඔය ඇත්ත දකින සමාධිය වඩනකොට ඒ හින්දා තමයි සති නිමිත්තක හිත පිහිටවල බොහොම උත්සාහයෙන් හිත සමාධි කරනවා. ඇත්ත අහගත්තට පෙනෙනවා අඩු නම් දැන් තියෙන දෝෂේ නීවරණ ධර්මයන්ගේ. නීවරණ ධර්ම අඩු කරගන්න සමත සමතරණක් වඩන්න ඕනේ. ඊට පස්සේ නීවරණ ධර්ම අඩු කරගන්න සමතකමතහන වඩනවා කියන එක කරන්න බෑ ඕනෑවට වඩා රළු කායික පැවැත්මක් ඇති කෙනාට. ඒ නිසා කායික වාචික සංවරයක් ඇති කරගන්න වෙනවා ඒ හින්දා සීලයක පිළිපදන්න වෙනවා සීලයේ පිළිපදන්නේ චිත්ත සමාධිය ඇති කරගන්න යම් දැම්මක් යම් මට්ටමක උපකාරයකින් ලැබෙනවා සමාධිය ඇති කරගන්න මොකටද මේ ස්කන්ධයන්ගේ ඇත්ත නොදන්නා කම නිසා පංච උපාදානස්කන්ධය ඇදිලා පංච උපාදානස්කන්ධයට උපාදානය වෙලා පංච උපාදානස්කන්ධ ලෝකේ හදාගත්ත ඇති. දකින්න. දැකපු දවසට කියනවා දික්ක සම්පන්නයි කියලා. පරපත්‍ය රහිතයි කියලා. එයා දුක ගෙවන්න අනුන්ගෙන් ණය දෙන්නේ වෙන සාස්ත්‍රූරු හොයන්නේ දුකේ නිරෝධය සඳහා දුක නැති කරන්න නොයෙකුත් සමාදන් වෙන්නේ දන්නවා. දුක ඇතිවෙච්ච හේතුව මේ හේතුව නැතිව දුක නැති වෙනවා. ඒකට කරගන්න ඕනේ මෙන්න මේ ටිකයි කියලා Taman තුලමයි මේක කරගන්න දින ක්‍රම ටික කියන එක ගැන කිසිදු සැකයක් නැහැ. ඒකයි පරසත්‍ය රහිතයි කියලා කියන්නේ. ආයෙ පිටිපස්සෙන් ඉස්සරහෙන් කවුරුවත් අදින්න ඕනේ දුක නැති කරන්න. අරහි තියෙන හොඳ දහම් ක්‍රමයක් නියමයි කිව්වොත් එයා හිතදුවන්නේ ගතියුත්තක් තියෙනවා ගන්න. නමුත් එයා දන්නෝ දුක නැති කරන්න කරන්න තියෙන දේ මේකයි. ඒක ඒ ශ්‍රද්ධාව යයි වෙනස් කරන්න බෑ. ඒ කියන්නේ ඒ ක්‍රමය එච්චරට යට පැහැදිලි දුක ආවේ මෙහෙම. මේකයි දුක දුක ආවේ මෙහෙම මේ දුක නැති වෙනවා මෙන්න මේ දෝෂේ නැති වුණොත් ඒකට කරන්න තියෙන්නේ මෙන්න මේකයි කියන්නේ. ඊට පස්සේ ඒ සම්මා දිට්ඨිය ආපහු උපකාර සිල් රැකෙන්නේ. ඒ සීලේ උපකාරය සමාධිය වඩන්න. ඒ සමාධි උපකාරය තව ටිකක් ඒ ඇත්ත දකින්න. ආයෙත් ඒ ඇත්ත දකින්නක උපකාරය සීලයට. සීලේ උපකාරය සමාධියට. සමාධි උපකාරය ඇත්ත දකින්න. කොහොම හෝම කරගි කරගි කරගි ඔක වැඩිලා මේ ඇත්ත දකින්නවා කියන එක සම්පූර්ණ වෙච්ච දවසට අනිත් පැත්තට එන්නේ නැහැ. එතකොට සීල රැකලා ඉවරයි සමාධි විදලා ඉවරයි. කටයුත්ත කළා මත්තේ කටයුත්තක් නැහැ. නාපරං ඉතත්තය පජානාති කතං කරණීයං උසිතම් භ්‍රමචර්යං කතං කරණීයං නාපරං ඉතත්තය පජානාති මම මේ භ්‍රමචර්යය හැසිරලා ඉවරයි කියන්නේ සිල් රැකලා ඉවරයි මම සමාධි වල ඉවරයි විදර්ශනා කළා ඉවරයි මම යම් අර්ථයක් හොඳා නම් මේ ටික කළේ මම ඒක කළා දැන් මත්තේ මට කටයුත්තක් නැහැ කියන ඥාන දර්ශනය ලැබ හිටිනවා ප්‍රතිවේක්ෂ ඥාන දර්ශනය කියලා කියන්නේ ඒකට. මත් ඒකට යුක්තක් නෑ කියලා. ඉතින් ඔන්න ඕක තමයි පැවිදි ජීවිතයේ සැබෑම අර්ථය. අතීතයේදී යම් කිසි කෙනෙක් මේ ශාසනය පැවිදි වුණා නම් පැවිදි වුණේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහාමයි වර්තමානයේ යම් කිසි කෙනෙක් මේ ශාසනය පැවිදි වෙනවා නම් පැවිදි වෙන්නේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහාමයි අනාගතයේ යම් කෙනෙක් පැවිදිනවා නම් පැවිදෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහාමයි. අපි හැම කෙනෙක්ම ගුරු හාමුදුරු උපාධ්‍යයන් වහන්සේ අපට සිවුරු දුන්නේ සිවුරු ගත්තේ. සබ්බ දුක්ඛ නිස්සර නිබ්බාන සච්චිකරණත්තාය මං කාසාවං ගහෙත්වා දත්වා පබ්බජිත මං බන්ති අනුකම්පං උපාදාය කියලා මිසක වෙන මොකුත් කියලා නෙමෙයිනේ. ඒ අර්ථයේ සිද්ධ වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අතීතයේදී වර්තමානත් අනාගතත් යම් කිසි කෙනෙක් මේ ශාසනය ඇසුරු කළා නම් ඇසුරු කළේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහාම. හැබැයි මේක ලේසි නෑ. ඒ කියන්නේ චුවට ආශ්‍රෝ කියන එක ඉච්ඡාට බලයි. අපි මේ කොච්චර අහගත්තත් කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණේ යෝනිසු මනසිකාරය කියන ටිකේ නැවත නැවත අනුග්‍රහය නොලැබුණා. අහගත්ත ටික ටික ටික ටික ටික පිරියන පැත්තටයි බලය වැඩි. මොකද ඉන්ද්‍රිය දුබලයි අපේ. නැවත නැවත නැවත නැවත මෙහෙන් අනුග්‍රහය ලැබෙනවා නම් ටික ටික ටික ටික ටික ටික හරි අල්ලගෙන කියයි. Tamantum හොඳට තේරෙන මට්ටමකට ආවහම මේක අපහසු දෙයක් ගත හැකියි. මොනදන් විදර්ශනා කරනවා කියලා කියන්නේ මෙන්න මේකයි කරන්නේ මෙන්න මේකයි කියන කාරණාව පැහැදිලි කරලා තියෙනවා මම අවසත සමත කම්පටන් කිව්ව මතක් කරන්න එහෙනම් අවස වන්දනාවෙන් පස්සේ හතට එකතු වෙන්න එතකම් තමන්ගේ වත්පිළිවෙත් ටික කරන්න සති නිමිත්ත හිත තබාගෙන සති නිමිත්ත උර කරන්න යද්දී ඈ සති නිමිත්ත හිත තබාගෙන එහෙම නැතිනම් ඒක අපහසු නම් දැනට කුමන හෝ කුසල මානසිකාරයක් අලුතින් ප්‍රපංච නිමිති ඇතුළට එන්න නොයන විදිහට ඇතුළත කුසල මානසිකාරයක් ඇති කරගෙන මෙනෙහි කරමින් තියෙන වැඩ කටයුතු කරන්න. හොඳයි හැමදෙනාම සාධනාවක් පවත්වා අභිවාදන සීලස නිච්ඡං වද්දා අපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්වෝ ස්කම්බලං ආයුරෝග්‍ය සම්පatti සරක සම්පatti නේවචාතෝ නිබ්බාන සම්පatti විනාති සම්ච්ඡතු Thank you.